ඉස්සෙල්ල තරහ වෛර ක්‍රෝධය පටිගේ නුරුස්සන ගති ඒකයි කොහොමද ඇයිච් එකට නෙමෙයි ඇයිච් එක අඳුනගත් එකට එහෙනම් චක්කු විඥාණය සෝත විඥාණය ජීවා විඥාණය පොට්ටබ්බ විඥාණය ගහන විඥාණය මනෝ සංචේත විඥාණය මේ කියන විඥාණය කියලා කියන්නේ පොට්ටබ්බේ තුල අට ගන්නා වූ දැනීම ජීවයේ තුල රස තුල හට ගන්නා වූ දැනීම ගඳ සුවඳ තුල අට ගන්නා වූ දැනීම ගාන විඥානය. ඒතර ස්පර්ශය නිසා අට ගන්නා වූ දැනීමක් තියෙනවා. ආ මොකද්ද උන්වහන්සේ බලනවා මගේ අතේ මොනවද තියෙනවද කියලා. ඕ උන්වහන්සේ පලි ගන්නවා මගේ. දඬුවම් කරනවා උන්වහන්සේ. දැන් මේ මේවද ඒවල දැන් මොනවා වුණත් කයට වැදෙන එකක් කරන්නේ ස්පර්ශයක් නේ. මේ ස්පර්ශේ අපි එක එක සංඥාවෙන් ගන්නේ කොනිත්වාය, ඩොක්කක් ගන්නාය, හත ගෑවාය ආදරයට පිරිමැද්දාවේ දැන් මේ මේ මේව තොරතුරු ආවේ කොහමද? ස්පර්ශයක් විතරද මෙතන තියෙන්නේ. එහෙනම් ස්පර්ශය තුලින් අට ගන්නා වූ පොට්ටබ්බ විඥාණය තුලින් අරක දැනගන්නවා. මෙන්න මේ වගේ එකක් තමයි මේ ස්පර්ශය. ස්පර්ශයක් තමයි අන්න මේ වගේ ස්පර්ශයක් ලු. කොහොමද වංශය දැනගෙන ඉන්නද? මේක සෙනෙහසින් කරන එකක්. මේක දරුවා දැක්කාම තාත්තට අම්මට එන්නේ. ඒ වගේ ගුරුවරයා මට කරන මේ උපස්ථානයක්. මොකද්ද දන්නේ නැහැ කියලා දුන්න එකක්. මේකත් අර වගේ මිස අරකෙත් අත වැදුනා පිටට මේකෙත් අත වැදුනා පිට. හැබැයි අතනදී අපි කියනවා ආදරෙන් අත ගෑවා මෙතන අත පුරවලා දුන්නා. එහෙනම් මේක පාර දීමක්. කොහොමද දැනගත්තේ? අර පොට්ටබ්බ විඥාණය තුලින් දැනීම දින අන්න ඒකෙන් තමයි දැනගත්තේ. නම් මේ ආයතනවල ක්‍රියාකාරීත්වය දැනීමක් එක මනසත් එක්ක තමයි කටයුතු කරන්නේ. දැනගන්නේ මනස දැනෙන්නේ ආයතනෙට. ආයතනෙට සංඥාව එන්නේ නැතුව මනසට දැනගන්න විදියක් නැහැ. වචනේ එන්නේ නැතුව මනසට අඳුනගන්න විදියක් නැහැ. දැන් උන්වහන්සේගේ හිතේ තියෙන ඔබ වහන්සේ සම්බන්ධ මොනවාට ප්‍රකාශයක් කරන්නේ? හැබැයි උන්වහන්සේ කිව්වේ නැහැ. ප්‍රකාශ කරන්න නැති එකක් දැනගන්න විදියක් නැහැ. බලන්න ඉන්න මොනවද දැන් උන්වහන්සේ කියන්න බලාපොරොත්තු දැන් කියයි. පොඩ්ඩක් ඉන්න උන්වහන්සේ වළඳනවා. වළඳලා ඉවරලා කියයි. දැන් මේ විදිහට අපි උන්වහන්සේ කියනකම් ඉන්න දැනගන්න විදියක් නැහැ. බැරි වෙලාවත් මංගලාන්දරෝ මම ඔබ වහන්සේ ළඟ ටික දවසක් වැඩ සිටිනවා. මාසේ මේකනේ කියන්න ඇවිල්ලා තියෙන්නේ. විතරලා බලන්නේ මේක කියන්නේ. එතකොට කිව්වට පස්සේ අරක හැයෙනවා ඇයිචලේ දැනගන්නවා. දැනගත්තම අපි කාරණේ දන්නා මෙන්න මේකයි තොරතුරු කියලා. මෙන්න මේක තමයිලු ආයතනයි මනසයි ඒක රාශි වෙලා නිර්මාණය කරන ක්‍රියාදාමය. හැබැයි මේක අනිත්‍යයි. ඇයෙන දේ ස්ථිරද? දැනිච්ච දේ ස්ථිරද? උනාස බැනගෙන බැනගෙන යනවා. එතකොට ඔබ වහන්සේලා වාගේ මොට්ට මිනිස්සු ඔබ වහන්සේලා වාගේ මහා අසත්පුරුෂ ශ්‍රමණයෝ මහා අසත්පුරුෂ වැඩ කරන ඔබ වහන්සේලා කියනකොට ඉතින් තර කුල්තම අසත්පුරුෂ වැඩ කරේ මෙච්චර සිල්වත් වෙන උන්වහන්සේ මේම බලන ඔබ වහන්සේලා වාගේ මහා මෝඩ මිනිස්සු කියලා බැරි වෙලාවක් යම් කිසි කෙනෙක් ඇවිල්ලා බැන්නොත් ඔබ වහන්සේලාට කම්පා වෙන්න එපා. හේතු ඒ සම්බන්ධ කිසිම වරදක් අපි කරලා නැහැ. අපි බොහොම සිල්වත් කියලා අපි දන්නවා. ඒ නිසා අපි ළඟ නැති දුස්සීලකමට බැන්නට ඕගොල්ලෝ කලබල වෙන්න ස්වාමීන් අපට බැනලා නැහැ. බැරි වෙලාවත් කවුරු හරි බැන්නොත් කලබල වෙන්න එපා කියන එක කියන්නේ. අර අර ඇයෙන ශබ්ද වලින් අටගත්තු द्वේෂය එහෙමම නිවිලා යනවා. ඇයි බැනලා නැහනේ? එහෙම බැරි වෙලාවත් බැන්නොත් කියන කතාව කියන්නේ අර බැනගෙන බැනගෙන යනකොට අපිට එතන උන්වහන්සේ බන්නේ එහෙම බැන්නොත් කියන කතාව. එහෙනම් මේ ලෝකේ අපට ඇයෙනක ස්ථිරත් නැහැ. දැනෙනක ස්ථිරත් නැහැ. ඒ දැනගෙන අපි ගන්න තීරණ ස්ථිරත් නැහැ. අර එක මිනිස්සෙක් ගිහලා කුකුලේ කැල්ලුවල්. අල්ලපු ගම දෙන්නේ කෝගේ ඇඟේ පෙරලා ඕමම පෙරලා ගියල්. මොකද ඔරා කුකුලත් එක්ක ඇල්ලුවයි කියලා. පොලිසියට අරන් ගියාම ඔයසි මාත්‍යානවලු දැන් කුකුල්ලු කීප දෙනෙක් හොරකම් වෙලා තියෙනවනේ දැන්. ඉතින් මේ තමා දැන් කුකුල අල්ලනකොටම මේ අල්ලගින්න මිනිස්ස දැන් මොකද මහත්තයා මේ කුකුල්ලු දෙන්න පොර කනවා. මේ කුකුල්ලු දෙන්න කොටාගෙන හනි වාරෙන් එකෙක් මැරෙනවා. මට බලාගෙන ඉන්න බෑ මේ සත්ව ඝාතනය. මේ සතා මැරෙනවා. අල්ලලා ටිකක් ඈතින් අත්හරින්න බැලිවි. ඒ කොටා ගන්න එක වලක්වන්න ඇදී. ඒකට අල්ලනකොට තමයි මේගොල්ලෝ මාව ඇල්ලුවේ. බලනකොට දැන් කතාව ඇත්ත. එතකොට ඒගොල්ලන් අහනවා මේ ඕගොල්ලෝ එනකොට අර කුකුල් දෙන පොර කෑවලු. එහෙමයි ඔය ඉතින් මාත්‍ර. ගහගත්තද? හරිනේ. එතකොට මේ මනුස්සයාට ඒ කතාව කියනනේ. එන මේ මනුස්සයා ඇත්තටම එයා තමයි කුකුල් ලොරා. එතකොට දැන් කුකුල් ලොරාව කුකුලත් එක්ක අල්ලගෙන දඩුවම් කරන්න විදියක් නැහැ. අර තොරතුරු වලින් ඇතුලේ හැදෙන මේ පද්ධති අදහස වෙනයි. ඒ වගේ අපට පේන දේ ඇත්ත නෙමෙයි, දැනෙන දේත් ඇත්ත නෙමෙයි, ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණයක් ඇත්ත නෙමෙයි. අද අපි කියන කාට හරි බලලා මා මුස්සිල මිනිස්සෙක් නෙමෙයි මනුස්සයා කියලා කියනවා. ඒ මනුස්සයා අරක බෝතල විසි කළා, බිලි කොක්කත් විසි කළා. හදේ ඉඳලා මම බුදුන් සරණ යනවා. මොකවත් කරන්නේ නැහැ කියලා ලබන සතිය යනකොට මේ මනුස්ස උරපලා දාගෙන ස්වාමිනේ අවසරයි. අර අර මිනිස්සයා නේද? හොඳට ආ හැබැයිට ඌම ඌම තමයි. ආයෙන ස්වාමිනේ අවසරයි. මොකද මාත්‍යා? ස්වාමිනේ සිල් ගන්නට නෑ. සිල් ඔව් මොකද වෙන්න ඕනේ? සිල් දෙන්න ඕනේ. මම සිලුත් ගන්න මාර වැඩි. දැන් මුස්තිලා කියලා ගිය සතියේ බන්නේ. දැන් අද බනින්න පුළුවන්ද? ඒතර බන්නේ කිස්තිර නෑනේ. ඒ කියන්නේ මගේ ක්‍රියාවලියට සාපේක්ෂව මට ඇවුනට මගේ ක්‍රියාව වෙනස් වෙලා වෙනස් වුණොත් වෙන එකක් ඇහෙන්න පුළුවන්. මගේ තියෙන රාගෙට මේම පෙනුනට ඒක ටිකක් වෙනස් වුණොත් වෙන විදිහට පේන්න පුළුවන්. එහෙනම් මේ ඇත්තට පේන මේ චක්කු ස්පර්ශ කරන රූප පවා ස්ථිර එකක් නෙමෙයි. දැන් ළමෙක් උඩ පයින් උඩ පයින්නකොට මනසේ බලනවා මේ ගවුම උඩ යනවා නේද කියලා ඌ ටිකක් අර උඩ යන ගවුම බලනවා තාත්තා කෙනෙක් අනේ ලවයා ලස්සනට සෙල්ලම් කාතර වෙන එකක් වෙන්නේ. ළමයා උඩ කරන සල්ලංගනා. හොඳට සන්තෝෂෙන් ඉන්නවා නේද පොඩි ඔය මොකද? උඩ පයින් ඉපා වැටේ පුතේ. තාත්තට ගව මුඩ යනක පේන්නේ නැහැ. තාත්තගේ යාළුවටලු පේන්නේ ඒක. එතකොට දෙන්නම මිනිස්සු දෙන්නම දෙන්නටම ඇත් දෙකක් තියෙන අඩුයි දෙන්නට වෙන එකක් වෙන්නේ නේද? චක්කුවට පේන දේ ස්ථිර එකක් නෙමෙයි. හරියටම නිවැරදිව පේන එකටද? රාතෙට. ප්‍රාතයකට තමයිලු ඇත්තරලා බලනකොට මේ නාම රූප වල නිවැරදිම දේ පේන්නේ. වෙන කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. එහෙනම් අපි මේ දකින රූප වල සැබෑ తත්ත්වය අපට ස්ථිරත්වයකට එන්න පුළුවන්ද? එහෙනම් ඒ චක්කුව ස්පර්ශ කරගන්නා රූපය හඳුනා ගන්නා සිත ඒ හඳුනා ගැනීම අර දැනගත්තනේ තොරතුරු ඒක ස්ථිරද? අවබෝධයට සාපේක්ෂව ඒකත් වෙනස් වෙනවා. එතකොට ඒකට අනුව අපි ගන්න ක්‍රියාවලිය අපේ ප්‍රඥාවට සාපේක්ෂව අවබෝධයට සාප වෙනස් වෙනවනේ. අර සෙන් කතාවක තියෙනවා සෙන් බුදුරේ ළඟ හිටියලු මේ ගෝලේ කො හරි අසත් පුරුතලු. කෝප හොදන හරියට ඒ දෙන්න නැත්නම් තරහ යනවා විදි කරනවලු. ඒක කඩලා යනවලු. කොස්ස මේ බල්ලෙකුට ගාලා කොස්ස දෙකට කඩලා ගිහින්. ඉතින් යනකොට මල් පෝච්චි වලට ගාන බකට් වලට පයින් ගන්න තන හරි අසත් පුරුතලු. ඉතින් කලබලයි. ඉතින් සෙන් බුදුවරයා ඉතින් කරවාගෙන ඉන්නවලු ඉතින් මොන් කාය කරන්නේ ඉතින් මේ මේ අකාට ගහලා ඉතින් මගේ චරිතය බුදුවරයා කියලා මිනිස්සු වඳිනවා ඉතින් බුද්ධත්වයට ඉවරනේ කියලා සෙන් බුදුවරයා බුද්ධත්වය රැකගෙන කරවාගෙන ඉන්නවලු දත්මිතිකාගේ ඉතින් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා බැරිම තැන ඉතින් අරයාත් බැලුවලු මෙතන හරියන්නේ නැහැ කියලා එක දවසක් ඇවිල්ලා කියලා ස්වාමිනී දැන් මං අවුරුදු තුනතරක් හිටියානේ ඉතින් මට මේක කරන්න බෑ මේක කරන්න බෑ මේ සෙන් මාර්ගේ මට යන්න බෑ නම් මං යනවා මොබන්ස අතහැරලා යනවා. ඊට බුදුරයා කිව්වලු දැන් මොකද්ද වෙන්න ඕනේ? නෑ ඔබ වහන්සේට වැඳලා යන්නයි මට ඕනේ. මට වැඳලා යන්න එපා. මම වඳින්නම් ඔයාලට වැඳුම අරගෙන යන්න කියලා කිව්වලු. මේ මිනිස්සයා අර මල්ල පැත්තකින් කියලා ඒවල මට වඳින්නේ ඇයි සාන්නේ නෑ මෙච්චර කාලයක් ඔබ වහන්සේ කලබලයි අසංවරයි අසත්පුරුසයි කියලා නේ ඔබ වහන්සේ හිතන්නේ ඒ අසත්පුරුෂකම තමයි නිසාලු මම මෙච්චර ඇදිලා ඉන්නේ ඒවට ඇදගැහිලා ඉවසලා ආක බලන්න ඉඳලා දරාගෙන ඉඳලා තරහා යනවා මට 100 ගන්න. ඒත් මං දත් පිටි කන්නේ නැයි මගේ බුද්ධත්වය යනවනේ. මට බුදුවරයා කියලා මේ කතා කරන. ඒක රැකගන්න හැදිලා හැදිලා මං කොච්චර හැදුනද කියලා කිව්වොත් මේ අවුරුදු 45 මානකමේ මේ අවුරුදු 3 තරම් මං ඇදුන්නේ ඒ නිසා ඔබ තමයි මාව හැදුවේ. මම ගුරුවරයෙන්ද ඔයා මට නෙමෙයි වඳින්න ඕනේ. මමයි ඔයාට වඳින්න ඕනේ. එච්චර යුතුයකම මට කෙරුණා. බෑග් එක පැත්තකින් තියලා එයාලම හිටියා උතුර පාරේ. ඒ වගේ මේ ලෝකේ අපට පේන දේ නෙමෙයි ස්ථිර, අපට ඇයෙන දේ නෙමෙයි ස්ථිර. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒක ඇයි අපි ස්ථිර නැහැ කියලා කියන්නේ? මට පේන දේම නෙමෙයි තව කෙනෙකුට පේන්නේ. මට පේනවා මෙයා හරි සංවරයි කියලා. තව කෙනෙකුට පේන නෑ මේක හම්දනවා. ලොකු හම්බුව හම්දනවා. කිසිම සංවරයක් නෑ. සංවර වාගෙන් ඇක්ටින් එකක් නෙ දෙන්නේ. ඒකද දැන් මට පේන සංවරය තව කෙනෙකුට පේන්නේ නෑනේ. යට වෙන එකක් නෙකෙන්. එහෙනම් මේ රූපයෝ හැමතැනම තියෙන රූපයෝ මේ චක්කුවත් එක්ක ගනුදෙනු කරනකොට එයාගේ චක්කුවට පේන ක්‍රමය වෙනස්. ඒක කොහොමද චක්කු ප්‍රසාදය කියන එකක් තියෙනවා. මුම් පියලි 60ක් වාගේ රෙකෝඩ් එකක් තියෙනවා කියලා විද්‍යාඥයෝත් ඒක කියනවා. බුදුහාමුදුරුවෝ ඒක කියනවා. මුම් නැටියක් දෙකට පැලුවාම භාගයක් තියෙන්නේ. ඒ වගේ පොඩි තුඩක් තියෙනවා. ඒතකොට මේ චක්කෝම එකතු වෙලා ගැටයක් ගෑනවා. ඒ ගැටෙන් තමයි ලොරක ඇදලා තියාගෙන ඉන්නේ. එතන මේ ගැටයක් වගේ ඇදලා තියාගෙන ඉන්න ඒකෙන් තමයි සම්පූර්ණ මේ ඇසේ තොරතුරු ටික පාලනය වෙන්නේ කියලා අර අයි ස්පෙෂලිස්ට්ලා එහෙම නැත්නම් චක්කුව පිළිබඳ විශේෂඥයෝ කියනවා. එතකොට දැන් බුදුහාඳුරෝ කියන මොම්පෙලි 60ක් පමණ ප්‍රමාණයක් තියෙනවා චක්කුව පිටිපස්සේ ඒක පින්වත් මානනි චක්කු ප්‍රසාදය කියලා මම හඳුන්වනවා. ඒ චක්කු ප්‍රසාදය තමයි අපේ තොරතුරු ටික ඔක්කොම ගබඩා කරගන්නේ කියලා බුදුහාමුදුරුත් දේශනා කරනවා. එතකොට දැන් අපි දකින රූප ඔක්කොම රෙකෝඩ් වෙන්නේ එතන නම්. ඒ රෙකෝඩ් එකට සාපේක්ෂව නේද පේන්නේ. දැන් මම ඔබ වහන්සේව අසත්පුරුෂ අසත්පුරුෂයි කියලා මාස ගාණක් බලලා ඔබ වහන්සේ රාත් වෙලා එනකොට ඕන් අර අසත්පුරුෂය එනවා. ඇත්තට දැන් ඉන්නේ රාතේ. හරි අර අර රෙකෝඩ් එකට සාපේක්ෂව පේන්නේ. ඔබ වහන්සේ ආව. নমස්කාර වේවා ස්වාමීනි. ආ කොයිද ඔබ වහන්සේ වැඩිනේ? ස්වාමීනි වැඩි යතන මම දන්නෙත් නෑ. දැන් ඔබ වහන්සේ ආවේ ඇයි ආවේ කියලා දන්නෙත් නෑ. එතකොට මොකද්ද ඔබ වහන්සේ කියන්න බලන්න. ස්වාමීනි මේ ලෝකයේ සියල්ලම කමඨාන විසින් කමේ කර්මයේ විසින් ක්‍රියා කරනවා. අපි රූකඩ වාගේ. අර හුළඟට වැනෙන අර නිකන් මල් වාගේ ගස් වාගේ එතෙමෙට වැනි වැනි ක්‍රියා කරනවා. ඕක තමයි ඇත්ත. එදා හිටපු මිනිස්සු නෙමෙයි මේ. මේ කෙනෙක් නේ. වැඩින් වැඩින් දැන් ඔබ වහන්සේ මොකද්ද මේ කළේ භාවනාවට? ස්වාමීනි භාවනාව කියලා එකක් නැහැ. භාවතුන්ට මෙච්චර කාලෙ දැන් අපි මේ කරන්නේ. ස්වාමිනේ කරන්න ඉතින් කෙනෙක් හිටියානේ. ඒ නිසා කළා. අපට තියෙන්නේ මේකේ කිසියම් ප්‍රතිචාරයක් නැතුව බලාගෙන ඉන්න තියෙන්නේ මේක. එහෙනම් මොනවාර එකක් අවබෝධයක් ගන්න. දහසක් මණ්ඩල සම්මාදිට්ඨි ක්‍රම 10ක් තියෙනවනේ මේ සම්මාවට යන්න. එහෙනම් මොනවාර එකක් අවු වෙලා මෙයාට. දැන් අපට තේරෙන්නේ නම් අපරාධර එනකොටම අසත්පුරුෂය එනවා කියලා කිව්වේ. ඇත්තටම ඇවිල්ලා ඉන්නේ සත්පුරුෂයෙක්. එහෙනම් බලන්න තර පරණ රෙකෝඩ් එකට සාපේක්ෂව වෙන්නේ. ඊයේ රෑ හිටපු කෙනා ඊයේ රෑ පච්චාතාපලා නේ නෑ මම මේම කරන්නේ කියලා පච්චාතාපලා ඊයේ රෑ හැදිලාද දන්නේ නෑනේ. ඒතර දැන් උදේ දත් නැගලා මේ මොනෝ දෙන්න ඇවිල්ලා ඉන්නේ වෙන කෙනෙක්ද දන්නේ නැහැනේ. එහෙනම් මේ පේන එක නිතරම වෙනස් වෙනවා. අපි හිතන ඒවා වෙනස් වෙනවා. එහෙනම් මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නෑ. මෙන්න මේකයි තමයි බුදුහාමර කියන්නේ සබ්බේ සංඛාර අනිච්චා. හැම සංස්කාරයක්ම ස්ථිර වශයෙන් පවතින්නේ නෑ. දැන් ඔබ වහන්සේ කියන ස්වාමීනි ආ යන්නෙම නෑ. ආයි මේ කියන්නේ මෙතන තමයි තන කියලා මට කියනවා. ඊට පස්සේ දැන් පෙරේද ගිහලා කියනවා දුවන නෝර ඉන්නවා පොඩ්ඩක් යන ගමන් ඕම කළා පොඩ්ඩක් බලලා යන්න ජනෙලෙන් කියලා. එතකොට අපි ගම්පලන යන්නේ. ඕ එතනින් පොඩ්ඩක් ළඟයි කිලෝමීටර් 7ක් 8ක් නේ. යන ගමන් ඕම බලලා යන්නද කියලා අහනවා. යන්නේ නැහැ කියලා කියපු මචන්. ඒ කියන්නේ කිස්තිර නැහැ. අයි අපි තුල තියෙන කෙලෙස් අපේ වචන ස්ථිර කරවන්නේ නැහැ. ස්ථිරවම කියන්න පුළුවන් දෙන්නේ කොටලු. කවුද? බුදුවරයටයි රාතටයි. අනිත් ඔක්කොම කිව්වොත් එයාට කෙලෙස් වලට සාපේක්ෂව වෙනස් වෙනවා. මගේ පන, මගේ රත්තරන්, රත්තරන් ඉතින් උකස් කරන්න පුළුවන් ඊයේපේකට ගිහිල්ලා. එහෙම තමයි කියන්නේ. රත්තරන් කියපු කෙනාවල බඳලා අවුරුද්දක් තඩි බාන්නේ. කෝප පිඟල් වලින් ඉඳන් ගාලා. ඔලු පළලා, දත් කඩලා. ඒ රත්තරන් කියපු කෙනාට ලුන්නේ දත් කඩලා තියෙනවා. ඒ රත්තරන් කොහොමද නැතර මේ පිටතල උනේ? එහෙමද? ඒ ඒවට එහෙමද? ඒ ස්ථිර නෑ ඒවා. නුවර යනකොට පොඩ්ඩක් නිකන් ඕම කළෝම නිකන් බලලා යන වපරයි. රාන්සක අතලියට ඕම බලලා යන. ඒ දැනින් කඩන්න ඕනේ ආතුරු. මේ ලෝකේ හැමතැනම ඉදීම හටගත්තේ මේ දුර්වලකම් නිසා තමයි. තවත් ඉදීමකට තමයි අපි සූදානම්. මගේ ආශිර්වාදයට වඩා ඔබ වහන්සේගේ පාරමිතාවේ ආශිර්වාදයයි ඔබ වහන්සේට ගොඩාක් වැදගත්. ගුරුවරයා ඕනම මොහොතක ශිෂ්‍යයෙකුට සාප කරන්නේ ශිෂ්‍යයාගේ මොනම අසත්පුරුෂකම තිබුණත් ගුරුවරයාගේ අදවතින් එන්නේ ආශිර්වාදයක් පමණයි. හැබැයි ඊට වඩා ශ්‍රේෂ්ඨලු අපේ පාරමිතාගේ ආශිර්වාදය. සාමාන්‍ය ආස්වාදය ආදීනෝ නිස්සරණයි. එහෙමනේ අපි අහලා තියෙන බුදුහාමුදුරේ එන්නේ දේශනා. ඒතකොට යම් කිසි දෙයක් ආස්වාදය කිරුවොත් ඒක ආදීනෝ පේනවා. වැඩක් නැහැ කොයි ගෑනු මනුස්සයෙක් එකමයි. කොච්චර හොඳට හිටියත් උන්ට මල පනිනකොට ඉතින් ඉවරයි. යකිනියක් තමයි. මොනවා කරුවත් වැඩක් නැහැ පෞල් ජීවිතේ කියන ඔච්චරමයි. ඉතින් මොනවා කරුවත් වැඩක් නැහැ හම්බ කරලා ඉතින් දාලා යනවාමයි. දැන් මේවා හොඳට ආස්වාද විඳලා සල්ලි මිටි ගණන් අරන් ගෙවල් අදලා අරමය කරලා කළා කාලයක් යනකොට ආස්වාදය තුළ යට ආදීනෝ පේනවා. හොඳට කිරිකැටේ වගේ හිටපු මිනිස්සු තමයි මේ වැරෑලි වල මේ ඇරමිට ඉන්නේ. ගෙනාවෙන සමෘද්ධි අවුරුදු කුමාරිය දැන් නම් ඉන්නේ පිටිමුට්ටය. දොරෙන් යන්න බෑ ඉඳගත්තාම නැගිටින්න බෑ. අර වැඩේ වට්ටක්ක ගෙඩියක් නේ අරගෙන ආවිල්ලා තිනවා. හැබැයි ඊටියේ නම් නිකන් යතුරු ඉලෙන් යන්න පුළුවන් විදිහට ඊටියේ. දැන් යතුරු ඉලෙන් තලා අඩි තුනක් වල දොරෙන් යන්නත් බෑ. ඕම් මට වෙච්ච කන් ඒ ඒ ආදීනව තේරෙනවලු යාළුවා. ආදීනව තේරෙනවා. පස්සේ බේර කල්පනා කරන කොහොමද මම මේක වේරෙන්නේ. ඕම් හැමතැනම ගැටේ ගන්න වේරෙන්නේ. බොන්න නම් බෑ. නමුත් බොනවා මං. බීලා කකුල් අතරින් ඇවිල්ලා බත් මුට්ටිට පයින් ගාලා කොහොම හරි මෙයාව මට එපා කරනවා. මෙයාම ආව දාලා යන තැනට එනවා කියලා අර මිනිස්සයා gederin යනකම් මේ මනුස්සයා කරන්නේ අසත්පුරුත වැඩ. ඇත්තට මේ මනුස්සයාට අසත්පුරුත වෙන්න ඕනේ අර මනුස්සයා යවා ගන්නයි. කලකිරෙන්නයි ඕනේ. වෙන කෙනෙකුට පෙම්බැඳෙන්නයි ඕනේ. තියෙන රත්තරන් බඩු ටික අරගෙන මෙතන යන්නයි ඕනේ. ඇයි ආව යවා ගන්න පොටක් මේ පාදන්නේ. යතේ මොන්නේ ඉස්සරන වෙලා. නම් බලන්න අපේ ජීවිතවල ආස්වාදේ ගන්න. අර අවුරුදු කුමාරෙක් ටැග් දෙනකොටම මෙයා තමයි වදින්නේ. පස්සේ නම් වැදලා තියෙන අවුරුදු කමනේ පිටි මුට්ටයක්. ඕම් ආදීනෝ දැක්කා. මේ මනසේ ගෙදර යවා ගන්නකම මේ මනසට 100ක් නැහැ. ඉස්සර පාට වැඩ ඇරෙන අතරා මාට පැනලා එනවා. පා දාලා එනවා පෑ භාගයට කලින්. ගෙදර එනවා. දැන් පාට ඕප් වෙලා 9 වෙනකම් වැකන්නේ වාඩිලා වැවදියා බලන් ඇයි. ගෙදර යන්නේ නැහැ ඒ තරම් ආදීනෝ දැකලා මේ මනස. මේක අපේ ජීවිතවල තියෙනවා. අපි හැමෝගෙම දමාන කමෙන්ට් ඕක තියෙනවා හැම හැම පරිසරය තුළම ඕක තියෙනවා මේ ආස්වාදයේ ආදීන විසරණය කෙනෙක් නිවැරදි දැක්කේ නැත්තම් මේ ගමන යන්න බෑ එදා තාත්තේ තාත්තේ කියලා ඇඟේ එළියෙලි කියන්නේ දරුවෝ හරි ආදරෙන්නේ පොඩ්ඩක් යනකොට කෑ ගන්න තාත්තේ මමත් එනවා මමත් එනවා පුතේ පොළට යන්නේ නෑ මටත් එන්න ඕනේ ඇඟේ එල්ලිලාම ඉන්නේ දැන් ස්වාමි පුරුෂයාගේ ඇඟේ එල්ලිලා ඉන්නේ තාත්තා කෑවද බිව්වද හොයන වෙලාවක් නෑ ඒගොල්ලන්ගේ දරුවෝ කෝ ඒවා මේ ලෝකේ කිසිම දෙයක් ස්ථීර වශයෙන් පවතින්නේ නැහැ කියන එක තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට ඒ දරුවා ලොකු වෙනකොට ඒගේ චරිතයෙන් පේනවා. තාත්තේ තාත්තේ මාර වැඩිනේ තාත්තේ. මොකද පුතේ? ඉස්සෙල්ලා වැටුණානේ මම. මොකද තුන්නේ නැහැ නේද? නැහැ. නැතිනම් තාත්තේ මම වැටුණානේ. ආ. වැටිච්ච එක කියනවා, කා කියන එක කියනවා, රිදෙන එක කියනවා, නිින්ද ගියා කියලා කියනවා, රෑ හැරුණා කියනවා, ඊනියක් දැක්කයි කියනවා. හැබැයි 18 කොල්ලේ කියලා වුණා. ඒක පොලිසියට හොයන්න බැරිලු. ලියුම් තියනවා ගෙදර කොල්ලා දීප ඒවා හොයන්න තියා. ඉවහල්ලන බල්ලටවත් හොයන්න බැරිලු. ලියුම්ම තියෙන තැන. කොහොමද ඒ ටෙක්නික් එක? මේ නිකන් අර සෙරප්පේ පටිය කරන තාත්තේ තාත්තේ මගේ සෙරප්පේ පටිය කරනවා කියලා ඒකත් ඇවිල්ලා කියන ළමයා අර කොල්ලගේ ලියුම ගෙනලා ගෙදර තියාගෙන ඉන්නවා. මෙලෝ දෙයියවර කට්ටඩියර දෙයි කපුලත් හොයන්න බැරිලු ඒක තියෙන නිසාව. අර පොළොවට තියෙන නිදන් ටික හොයනවලු ඌනියන් ටික හොයනවලු බිත්තර වල දාපුවා ආරලු ගන්නෙ මාර හැබැයි අර ලියුම ගන්න බෑ කොච්චර දෙයි කැවුවත් ඒක අහුවෙන්නේ ඇයි කට්ටඩියගේ හොළුවලු ගාලා තියෙන ලියුම එතකොට කොහොමද ඒක අහුවෙන්නේ අහුවෙන්නේ ඒ තරම් දක්ෂයි එතකොට ඒකෙන්ම පේන්නේ නැද්ද මේ ලෝකේ කිසිම කෙනෙක් කාටවත් විශ්වාසවන්ත නැහැ කියලා. තමන්ගේ දරුවා තමන්ට විශ්වාසවන්ත නැහැ. ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. මේට වඩා අනිත්‍යයක් අවශ්‍යද ලෝකේ? මේක තේරුම් ගන්න ඔබ වහන්සේට අවුරුදු 60ක් ඇත්තාවා කියන්නේ. ඉතින් මේක කියන්න මම හෙන්න ඕනේද? ඇත්ත මේක තමයි ආන්දර මටවත් දැනෙන්න එපා. මටවත් දැනෙන්න එපා. මම සාසනයේ වැඩවලට ආපු කෙනෙක්. මම මේ ටික පුළුවන් විදිහට කරලා අවසාන උස්මේ ආවම ඉතින් මට බැඳිලා ඔබ වහන්සේ සසරේ නවතින්නේ. කොහේවත් නවතින්න ඕනේ මට බැඳිලා මොකටද ඔබ වහන්සේ නැවත ඉපදෙන්නේ? බුදුහාමුදුරන්ට බැඳෙන්නේ. ධර්මයට බැඳෙන්නේ. රාත් වෙනකන් ඒක අල්ලාගෙන පරිභෝජනය කරන්න ඊට පස්සේ ඒකත් අත බුදුහාඳුර ඕනෙත් නෑ අපි. මොකද බුදුහාඳුර නඩත්තු කරන්නේ අපි. දර නඩත්තු කරන පිළිවන් සාදලා බේසල් කරලා ක්‍රේල් කරලා ලස්සන්ට අන්දලා උදේ දවස වැඳගෙන වස් වස්සවල දත් මැද්දවල උදේ හවස වත්තික කරගෙන හයි බුදුහාඳුර නඩත්තු කරන්නේ. වක්කලි මාදියා බලන්නවත් එපා කියලා මාර්ගේ වඩන්න කියනවනම් ඒකනම් සැබෑ தත්ත්වය බුදුහාමුදුරන්. මොකටද බුදුහාමුදුරන් නඩත්තු කරන්නේ? කිසිම දෙයක් මේ ලෝකේ නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. බුදුහාමුදුර අපට අවශ්‍ය අපේ නිවීම වෙනුවෙන්. ඒකට පාවිච්චි කරන බුදුහාමුදුර දැන් මන් නියුණත් නෑ. ආ හොඳයි එන වැඩක් බලා ගන්න කියලා. බුදුහාමුදුර එහෙම තමයි. අපිට මේ ලෝකේ කිසිම දෙයක් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. බුදුවරයා නඩත්තු කරනවා කියන්නේ තිපදෙනවා කියන එක තමයි. අර මම ඒ තරුණ කාලේ අවුරුදු 21ක් විතර ඇති මට මනිමාලේ ගොඩාක් මේ සතර මා භූත ගැන අවබෝධ වෙලා දේම වැඩක් නෑ තේරුමක් නෑ මේ ආපෝ වැඩකුත් නෑ පටවි වැඩකුත් නෑ උඹල එක එක්කත් මට ඕනේ නෑ උඹලගේ එක එක මා විශේෂ සංගේච්ඡ දේවල් කියලා කියලා උඹලා මා මුලා කරන ඉස්පස්සේ ඒවා හොයන්න හිතනවා අපිට ඇයි කළුගල් තඩට තියෙන්නේ ඕම් ප්‍රශ්නය ඊට පස්සේ මේක තඩට එන්නව නම් කොච්චර අණු මේකට එකතු වෙන්න ඕනද අණු දෙක අතර ඉඩස කොහොමද තියෙන්නේ බමුණ වෙගේ කොයි විදිහට දැන් මේක ගවේෂණය හරි චූන්නේ මේක ඒක හොයන්න හරි ආසයි කාලය යන අවුරුද්දක් දෙක. එතකොට මුන් ඔක්කොම එකතු වෙලා අපි අන්දලා නෙමෙයිද? එතකොට මේ ධාන කියන ඒවයි මේ සතරමා භූතය කියන එකයි අපිව යන මඩවන අර නගුල දාලා මඩවල දාලා මඩවනවා වගේ එකක් කරන්නේ. මම එපා කියලා වාඩිලා ඉන්නකොට මිනිස්සු දෙන්නේ කව අර පින්න පාත වෙනකොට දානෙම දෙනවා ඒ ගමේ. ඉතින් දෙන්නේ වයසට දෙන්නේ. එනිදී අර මං අර කෑලි කෑලි මාලා මාලා මාලා නේ අර හරි ධනයි ඒ දෙද්ද සියලු. ධර්මතා අපසතුමා මේ සිවුරට හරි ආසයි බැඳිලා නේද ගෝවාසි. දැන් ඒගොල්ලන්ට ඕනේ මගේ අවබෝධය චෙක් කරන්න. බලන්න මේ මිනිස්සුගේ මොට්ටකම් වෙන වැඩ නැද්ද මේ මිනිස්සුන්ට ගෙවල් වල. නිසා මේ අර පිළිවෙලට මාලා ඉතින් හරි ලස්සනට ගෝවාසි මේන්ටේන් කරන්න. මම කියන්නේ මම සිවුරට බැඳිලා නැහැ. ඒක ඔප්පු කරන්නේ කොහොමද? මං කිය මං හෙළුවෙන් හිටියොත් මාගේ හෙළුව දකින්න ඕගොල්ලෝගේ සිත හැදිලා නැහනේ. ඒ නිසා මේක වාගෙන ඉන්නේ. දෙන්නම වැන්දා ගියා. <laughs> බලන්න මේ ලෝකේ හැටි මේ ලෝකේ එහෙම තමයිලු. බුදුවරයා බුදු වුණාද කියලා චෙක් කරලා බලනවා. දෙතිස්මා පුරුෂ බලන්න ගියානේ එකේ. උට දැන් ඕනේ බුදුහාමර වණ නෙමෙයි ඇත්තටම බුදු වෙලාද. ඇත්තටම බුදු වුණොත්ල බණානේ ඒක තේරුම් ගත්තොත් මේ ලෝකේ කිසිම දෙයක් අපි බැඳෙන්නේ නැහැ. මිනිස්සු කියන්නේ එහෙම තමයි. ඒ රටේ චේකුල තිබිච්ච දෝෂය තමයි මම නිවැරදි කළේ. චක්කුවයි මනසයි කොහොමද සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ කියන දෝෂය මම වැරදි කළා. තවත් දෝෂ තියෙනවා. දැන් වාස්‍ය අර මෙහෙම වැටුණා කියපු දේ තුළ මට කාරණා තුනක් වැටුණා. අනිත් දෙක දැන් කියන්නේ මම. දැන් කියන්නේ ඒක මේ දෙක කිව්වොත් ඔබ වහන්සේට මේක පැටලෙනවා. එහෙනම් මේක නිවැරදි කරගන්න. ඔබ වහන්සේගේ ඇසට පේනව නේද? ඔබ වහන්සේට ඉතුනේ මේක ඇසට නෙමෙයි සිතට පේනවා කියලා නේද? සිතට ඇසක් නැහැනේ. හිතට ඇසක් නැහැ. එතකොට ඇසට පේනිච් එක නේද හඳුනාගත්තේ. එහෙම නේද මම කිව්වේ. පළවෙනි එක කිව්වේ. දෙවෙනි එක පොඩි සාම්පලයක් දෙන්න ඔබ වහන්සේ ගිහිල්ලා උඩ උඩ තට්ටුවට යන්න එපා සක්මන් කරගෙන පල්ලයට වටනවා තේම තව ප්‍රශ්නයක් නේ. දෙවෙනි එක යන්න ගිහිල්ලා බිත්ති එක තමයි අප් වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෙමේ මේ සිද්ධාලේක තියෙනවා. එතකොට මේ ඇසට පෙනිච්ච එක අඳුනාගත් එකයි ඇත්ත. ඇසට පෙනුන්නේ නැහැ. දැන් ඔතනට ආවා. දැන් දෙවිවරුන්ට චක්කුවක් තියනවද? මේ වගේ පටවි ධාතුවකින් මස්ගුලියක් තියනවද ඇයි? නැහනේ. එතකොට දැන් ඒ දෙයියට කොහමද බෙනුනේ? එයාගේ මනසට දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක තමයි ඒකේ දෙවෙනි එක. මම කියුවේ ඔබ කියනකොට කාරණා තුනක් වැටුණා. ඒකේ දෙවෙනි එක ඒකද. එහෙනම් ඇස නැතුව දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ වගේම තමයි චක්කුපාල මහරහතන් වහන්සේ ඇස් නැතුව දැක්කනේ. අහෝ මේ ක්‍රමේ. එතකොට දාරුකිරිය මහරහතන් වහන්සේට බුදුහාඳුරෝ ඒ ක්‍රමේ කිව්වේ නැහැ. ඇස් නැතුව මනසින් දකින ක්‍රමේ කිව්වේ නැහැ. මනස නැතුව ඇසෙන් දකින ක්‍රමයක් කියන ඕම ඊළඟ ක්‍රමේ. මේ දාරුකිරිය මනස මනස පාවිච්චි කරන්න එපා. වෙනුණාද? ආ හරි. එතන නවත්තන්න. එතකොට මේ චක්කුව විතරක් දකින්න ක්‍රමයක් කියනවා. එතකොට චක්කුවට දැනීමක් නැහැනේ. එතකොට කර්මය මොකද වෙන්නේ? එතනින් නවතිනවා. දැනගත්තොත් නේ කර්මයක් හදන්නේ. ඕම් කර්මය නවත්තන බුදුහාමර ටෙක්නික් එකක්. ඇයි? පින්ඩපාත යන ගමන්නේ. වෙලා නැහැනේ මේ මනුස්සට වාඩි වෙලා අටුවටි කටික්පනේ කියන්න වෙලා තියෙනවද? පොඩි එකක් කියනවා. එයා දන්නවා මේ චක්කුපාල මේක තේරුම් ගනී කියලා. බුදුහාමුදුරුවෝ දන්නවා. එතන භාග්‍යතුන් වහන්සේ චක්කුපාලගේ අවබෝධයකදී විශ්වාසයෙන් තමයි අර කෙටියෙන් කියන්නේ. එහෙනම් ඇසට පේනවා. පේන එක සිතින් අඳුනා ගන්නවා. ඒ සිතට දැනෙන දැනීම තමයි අර පෙනෙනවා කියන එකක් අපි විශ්වාස කරන්නේ. ඒක වැරදි අවබෝධයක්. වැරදි අවබෝධයක්. එතකොට ඇසට නෙමෙයි සිතටයි පේන්නේ. සිතට පේන්න කොහොමද? එහෙනම් සිතට පේන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දෙවිවරුන්ට ක්‍රමයක්. ඒ ක්‍රමය අපට අහුවෙලා නැහැ. ඒක ගවේෂණය කරලා දැනගත්තොත් එයාට පුළුවන්ලු S2 වාගෙන ඒක කරන්න. ඒක ධානයකුත් තියෙන එකට. අර කොම්පුවෙම කරන කට්ටියට S2 බඳිනවා. බැඳාම එයාගේ ඒ මනසට පේනවා ඒක. මනසට පේනවා. මනසට පේනවා. මනස ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. මේ මනසට එන තොරතුරු ටික අපි නිවැරදිව තේරුම් ගත්තොත් ඒ මනසට පුළුවන් චක්කෝ වශයෙන් බලන්න, සෝතේ වශයෙන් සවන් දෙන්න, ඒ පොට්ටබ්බේ වශයෙන් ස්පර්ශ කරන ඔක්කොම කරන්න බෑ ඔක්කොම තියෙනවා. ඒ තොරතුරු වල තියෙන ඒවා. ඊළඟ ක්‍රමය තමයි මනසක් නැතුව ඇසෙන් දකින ක්‍රමවේදය. හැබැයි මනස තියෙන්න ඕනේ. මනස ක්‍රියාවිරත වෙලා තියෙන්න ඕනේ. එතකොට පුළුවන් මනස පාවිච්චි නොකර චක්වෙන් එක ඉවර කරන්න. මනස මනස ඉවත් කරන්නේ. ඒක තමයි. ඒක ටිකක් පැටලී සාගත නිසා තමයි මම මේ දෙක නොකියුවේ. නැත්නම් වංශ කල්පනා කරනවා අර කියලා දීපේක වඩන්න මොකක්ද අන හර දෙක. දැන් ඔබ අන්තර නොකියපේකට මුළු ජීවිතේම කැප කරලා හොයනවා අර මේ gediya පිටින් පෑදිලිව කියලා දීපේක වඩන්නේ. ඒ නිසා තමයි මෙන්න මේම දෙකකුත් එකේ තියෙනවා කියන එක මම පෙන්නුවේ. ඒක හොයන්න අවශ්‍ය නැහැ මම පස්සේ ඒක විස්තර කරන්නම්. චක්‍රපාල කොහොමද ඒක දැක්කේ? දෙවිවරු කොහොමද මේක දැක්කේ කියලා. චක්‍රපාල මනස තිබිද්දි මනසෙන් නැතුව දැක්කේ කොහමද? දෙවිවරු ඒ ඇස්ගුලිය ඒ මස් කැල්ල නැතුව ඉතින් දැක්කේ කොහමද දෙක මං කියලා දෙන්න. දැන් මේක ඉතල වඩලා ඉන්නේ. මේක වඩන්න නම් දරුවා අතහැරලා ඉන්න ඕනේ. මං දකින්න පොඩි කටේ පිටේ මත ගන්නකොට ඒ අත ගන්නව නෙමෙයි අර මොනුබුරා මතක් කළේ චූන් එක බොන්ද ගන්නෙ. ඒ අනන්න ආදරේ දෙන්න ආ ඒක තමයි. ඒක නඩත් වෙනවා. ඒක නඩත් වෙනවා. නඩත්. උන්තර ඉක්මනට ඒව හදාගන්න. පිට හත ගන්න එක වරදක් නෙමෙයි. රාත් වෙන කල් යනවා. අන්න ඒකයි වරද. ඒ පිට අත ගෙවන්න මට මොකද ප්‍රශ්නයක් නෑ. ඔබ වන්ද රාත් වෙන්න පරක් වෙනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නිකන් විතරයි ටිකක් ඉතරුවා.